teacher. චින්තනයේ සහ හදවතේ ඉම් කල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසන්ත මේ ඉරිදා දුන්නේ දිනේ අපි වාඩි වෙලා බලාගෙන ඉන්නේ සිටිජ සන්තාගාරයට එකතු වෙන්න. ඔබට මතකයි සිටිජ සංభాෂණය සිටිජ සාකච්ඡාව හදවතේ මනසේ ඉන්ගල් ගලවන ප්‍රසාරණය කරන අපි අපේ අභ්‍යන්තර ජීවිතය ගැන විමසුම් නැසින් බලන කතාබහක් ඔබ දන්නවා මේ කතා බහ තුළදී සමහරට මම මගේ බොහොම ළඟ මිතුරෙක් මිතුරියක් මේ සන්තාගාරයට එකතු කරගෙන එනවා. වරින් වර එවැනි මිතුරු මිතුරිය ඔබට හම්බෙන්නේ නැති අපේ කතා බහ ඇතුළේ. අද මම ඊටාම විශේෂ කෙනෙක් මගේ ජීවිත රට එක්තරා විදිහට විශේෂ කෙනෙක් අද කැඳවගෙන ආවා. මගේ මේ අතවසේ ඇය ගැන කියන්නේ ඔහු ගැන ඉස්සලා කියන්න ඕන. මගේ ඊටම ළඟ මිතුරෙක් ඉන්නවා අවුරුදු 10ක් මාත් එක්ක වැඩ කරපු එකට වැඩ කරපු. ජාතිල කම්මැලිවිර අපේ සාහිත්‍යදරයා කෙටි කතා කරුවා, නව කතා කරුවා. 1991 ඉඳලා 2001 අවුරුදු 10ක් විතර විභාවී සංස්කෘතික මධ්‍යස්ථානයකට ගොඩනගමින් එහි සංස්කෘතික එක්තරා පෙරලියක් පුනර්ජීවනයක් සඳහා විවිධ වැඩසටහන් නිර්මාණය කරමින් අත් වශයෙන් එවැනි අවශ්‍යතාවයක් රටේ දකිමින් කම්මැල්ල වීරත් මමත් වැඩ කරා කම්මැල්ල විශේෂාල විශේෂ වශයෙන්ම ඔහුගේ තිබිච්ච ඒවකටත් මට වඩා තිබිච්ච අත්දැකීම් ඇතුළේ සංවිධානමය වශයෙන් විභාග කොට ගන්න විශාල වශයෙන් උරු දුන්නා. ඉතින් ඒ කාලේ ඒ පවුලේ <laughs> කුඩා දැරිවියකුත් මම හඳුනගෙන හිටියා නදී කම්මැල්ල වීර. ඇය දැන් වැඩි හිටි කාන්තාවක්, මවක්. ඒ වගේම ඔබ හැමෝම දන්න ප්‍රකට කලාකාරියක්, කලා ශිල්පිනියක්, නිලියක්. නදී අද මාත් එක්ක කතා බහකට එකතු වෙලා තියෙනවා. අපේ සංසගහරි තුල නදී අයබෝන්. අයබෝන් ශ්‍රීලංකා. අද නදී මම හිතුවා අපිට හුඟක් පහුගිය ඔහුගේ කාලේ හුඟක් වාඩි වෙලා හැම කතා කරන්න හැම ඉඩක් ලැබුණේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඔව් ඉතින් මම හිතුවා අද අපි පොඩ්ඩක් කතා කරමු කියලා. <laughs> මම හිතුවා මම ටිකක් දුරින් ඉඳලා වුණත් ඔයා දිහත් බලාගෙන ඉන්නවා ඉඩ ලැබෙන විදිහට. ඉතින් මම හිතුවා මෙන්න මේ වගේ කතා බහක් කරමුද කියලා අපි මේ අපේ සමාජයේ අපේ ජීවත් වෙන සමාජයේ ආති බහුතරයක් බෞද්ධ සහ සිංහල මිනිස්සු ජීවත් වෙන සමාජයේ මේ ආගම කියලා මිනිස්සුන් යන ක්‍රියාදාමය තුළ ඒගොල්ලන්ගේ විඥානයේ සදට තහවුරු වෙච්ච දේවල් තියෙනවා ජීවිතය ගැන. මේ ආගමික ඇස් ජීවිතය ඇසුරෙන්. එකක් තමයි දුෂ්කරතා පිළිබඳ ප්‍රශ්නේ. සමාජයේ يعني ජීවිතයට මූල දෙන්න වෙන දුෂ්කරතා දිහා බලන්නේ කොහොමද? අමාරුකම්. සමහරට අනපේක්ෂිත දේවල්. හදිසියෙම ඇතිවෙන ගැටලු. සමහරලාට මේ ජීවිතය ඇතුළත මූණ දෙන්න වෙන රපතල අභියෝගාත්මක දේ. සර සමහරලාට දරුවන්ගේ පැත්තෙන්වත් අපි නෝ විභාගයක් වගේ සරලම දෙයක් බලමු. අමාරු ඒගොල්ලන්ට අමාරු දෙයක්. අමාරු දෙයක්. එහෙම නැත්නම් ඊට වඩා බරපතල ප්‍රශ්නයක් මොක හරි ගයක් හදාගන්න තියෙනවා. ඒකට සල්ලි නැහැ. ඒකට සල්ලි රසාවල් නැති වෙනවා. රසාවල් නැති වෙනවා. තමයි ඊට වඩා අර තදින් කම්පන වෙන දේවල් ඇති වෙන්න පුළුවන් තමන්ගේ සම්බන්ධතාවක් කැඩිලා අනපේක්ෂිතව එහෙම නැත්නම් තමන්ගේ ළඟ ඥාතියෙක් මිය යනවා මේ වගේ අප්‍රමාණ ගැටලු සංකීර්ණතා ඇති වෙනවා දැන් යනවා ඒ වගේ ඒ සමහර ගැටලු කාල කියලා සමහර අයට දැනෙනවා මේ දුෂ්කර කාලයක් මම අමාරු කාලයක්. ඒවට පැහැදිලි නමකුත් තියෙනවා අපි අපල කියලා. අපල කියලා නම් කරන ගන්නවා මෙන්න අපලයක් වල තියෙන ග්‍රහචාරය පිළිබඳ ප්‍රශ්නයක්. මේක දුෂ්කර කාලයක් තමයි ගෙවන්නේ. ඒ වගේ පැතිත් තියෙනවා මේකට පාරභෞතික අදහස් මාලාවකුත් තියෙනවා මේ අමාරුකම් ගැන. දැන් විශේෂයෙන් ඒ අන්නේ ඇසුරෙන් එන දේ තමයි මේවා පුළුවන් නම් අපි එක පැත්තකින් මේක එනක නරකයි. මේක හොඳ නෑ. අපේම මොකක් හරි පැරණි ප්‍රශ්නයක් නිසා මේක එන්නේ අපේ කවුමේ අපි පූර්වය කරපු මොකක් හරි. පූර්වය කරපු එකක්. එහෙමත් නැත්නම් එහෙම නැත්නම් ඒක යටින් තියෙන අදහස අනේ මේක නාව නම් හොඳයි කියලා. ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේකෙන් බේරෙන්න පුළුවන්ද? මේකෙන් මගහැර යන්නේ කෙසේද? මේකෙන් මේක නවන හොඳයි. දැන් අපේ කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මොකද කොහොම හරි ඉතින් යම්කිසි අර ඒ ක්‍රමයට මේකට මුහුණ දෙන්න උත්සාහ කරනවා. උත්සාහ කරන්නේ අර අපි කියපු මේක යන අප්‍රසන්න වැඩක් සහ අමාරු වැඩක් දුෂ්කර වැඩක්. මෙන්න මේ වගේ රාමුවක් ඇතුලේ අපි මේ ජීවන අභියෝග, ජීවන ගැටලු, ජීවන දුෂ්කරතා, ජීවන පරීක්ෂණ වගේ දේවල් නැත්නම් අභියෝගාත්මක දේවල්. දිහා දැන් ඔබ දද්දී යම්කිසි ජීවිත කාලයක් ඇවිල්ලා තියෙනවා. කුඩා කාලේ ඉඳලා මේ වෙනකොට බහැර ගිහිලා ජීවත් පිටරට ගිහිලා ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම කලා කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම දරුවෙක් ඉන්නවා. ඒ උසාව එක්තරා සම්බන්ධයක් විවාහ සම්බන්ධයක් නිසා. ඒත් මේ වගේ ඔබ ජීවිතේ චාරිකාවක් ගිහිලා තිනක් කරා ගන්න. හැරිලා බහනකොට මම මේ කියපු කරුණ සම්බන්ධයෙන් මොනවා හරි හිතනවද මොනවා හරි කියන්න පුළුවන්ද මේ දුෂ්කරතා සම්බන්ධයෙන්? අම් ඔව් දැන් කියන්නේ මම හිතන්නේ හැමෝම ගෙම ජීවිතේ ගොඩක් හැරලා බලහම තින් අර දුෂ්කර කාල අමාරු දේවල් එහෙම පිළිලානේ තියෙන්නේ. අ දැන් මට දැන් මේ වයසේදී ඇත්තටම සුනිලංක මම බලනකොට මට හිතෙන්නේ එහෙම දුෂ්කර අවස්ථා එහෙම නැත්නම් අමාරුකම් ඒ කියන්නේ හිත පීඩාවන් හැඟීම් වශයෙන් හැඟීම් වශයෙන් අමාරු දේවල් සහ ජය ගන්න තිබිච්ච අභියෝග මේ ඒ මොහොතදී ඒක මාව කලඹලා තියෙනවා හුඟක් වෙලාවලට හැබැයි දැන් මම ආපහු හැරිලා බලනකොට හිතෙනවා ඒ හැම දෙයක්ම මට වෙච්ච නිසා තමයි අද ඉන්න මම මෙහෙම ඉන්නේ කියලා. නදී මේ වෙනකොට නදී වෙලා තියෙනවා. මේ වෙනකොට මම ඔව් සමහරට ඒවා මට ඊට වඩා වෙනස් දේවල් වුණා නම් මම ඊට වඩා වෙනස් කෙනෙක් වෙලා අද ඉන්නත් තිබුණා. හැබැයි මම සන්තෝෂයි මම අද ඉන්න කියන්නේ ඒවා පහු කරගෙන ඇවිල්ලා ඒවා තුලින් මම කොහොම හරි අද ඉන්න කෙනා බවට පත් වෙලා ඉන්න එක ගැන. ඉතින් මට හිතෙන්නේ මේ අමාරුකම් ප්‍රශ්න අභියෝග සිද්ධ වෙන එක මිනිස්සුන්ගේ ජීවිතවලට හොඳයි කිය හොඳයි කියන්නේ ඒක ඒක ජය ගන්න ඊට පස්සේ අපි ක්‍රමයන් හොයා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නේද අවශ්‍යතාවයක් තියෙන්නේ අමාරුකම් දුෂ්කරතා එන්න ඕන වගේ එකක් නේද ඔව් මට හිතෙනවා ඒ කියන්නේ දේ පන්නරය ලැබනයි කියලා කියන්නේ නැත්නම් නැචුව වෙනවා හරි ඒක හැබැයි ආවහම ඒක අපි මේ හසුරව ගන්න විදිය ඒකට මුණ දෙන විදිය ඒකත් සුනිලං කරලා අපි මම හිතන්නේ ජීවිතයේ අත්දැකීම් ලබනකොට අපිම හොයාගන්නවා මේ ඒවට මුහුණ දෙන්න ක්‍රමයක් ක්‍රමයක් හරි ඔය විදියක් ප්‍රවේශයක් මානසික ස්වභාවයකට මුහුණ දෙන නේද ඔව් දැන් මේ වගේ දෙයක් නේද නන්දි කියන්නේ දැන් සමහරවිට අපි කුඩා කාලේ වුණත් අපි පාසල් වයසේ විශ්වවිද්‍යාලේ අර විභාගය තමයි දුෂ්කරම දේ. ඒක සමහරවිට මේ මේ පාසල් දරුවන්ගේ ඔළුවේ තියෙනවා හරිය කරදරයක් මේක කියලා. නේ? හරිම වද. මම අපේ පාසල් පද්ධතිය වෙනම ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ වෙනම ගත්තොත්. දැන් මේ කඩේමක් පහු කරන්න තියෙන අමාරුව ඒක බැලුවාම එක්තරා විදිහකට ඒක පහු කරපුවාම අපි එතන ඉන්නේ නැහැ. يعني කඩේම පහු කරනවා කියලා කියන්නේ එතනින් උඩට තල්ලු වෙනවා. තව පියවරක් ගිහිල්ලා නේ. තල්ලු වෙනවා නේ. අපි නිකන් සරල කෝත් හතුන් වෙනි ශ්‍රේණිය හතරවෙනි ශ්‍රේණියට යන්නේ විභාගේ පාස් කළොත්. ඒ සාර්ථක වුණොත් නේ. ඒතකොට දුෂ්කරතාවයත් ටිකක් ඒ වගේ එකක් විභාගයක් පාස් කරනවා වගේ වැඩක් විදිහට හිතන්න පුළුවන් නේද? මට හිතෙනවා එහෙමයි කියලා. ඒ කියන්නේ ඒක අපි කොහොම හරි ජයගත්තොත් ජය ගන්නවා කියලා ජය ගන්නවා කියන වචනේ වැරදි මම හිතන්නේ. ඒකට මූණ දීලා ඒක අභිබවා යනවා. ඒක අභිබවා යෑමෙන් මම හිතන්නේ අපි තව පියවරක් ඉස්සරහට යනවා. මනුෂ්‍ය විදිහට. මනුෂ්‍ය විදිහට ඒකෙන් ලබන අවබෝධය. ඒක මම දකින්නේ එක්තරා විදිහට අපේ මේ ශබ්දකෝෂය දැන් ගෙනහිලා අපේ පරිණාමය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට අපේ ආධ්‍යාත්මික පරිණාමය. අපි සමහරට මේ පොළවේ ඇතුලේ ඉන්නකොට ඒක වැඩක් වෙන්න ඇති අපි මේ අපි කළ යුතු. මේ වැඩිම අපේ පරිණාමය නේ. ගොඩක් සමාට ඇවිල්ලා තියෙන්නේ මේ මෙහාට ඒ ඒ අර්ථයෙන් ඒ ඕනනම් එහෙම ෆික්ෂන් එකක් හරි එහෙම ප්‍රබන්ධයක් හදාගත්තොත් වඩා හොඳයි කියලා මම කියනවා. <laughs> ඔව් ඔව්. ප්‍රබන්ධයක් කියන අපි ස්ටෝරීස් නේ. එතකොට මේ අපි ඇවිල්ලා ඉන්නේ වැඩෙන්න. ඔව් වැඩෙන්න. වැඩෙන්න. ඒතකොට ඒ වැඩෙන්නේ නොකර ඉන්න එකත් හරියි. ප්‍රශ්නයක් වගේ. එක තැනකම ඉන්න අපිට අතර මුකුත් උන්නේ නැත්තම් හැමදේම අපිට මේ හරිම කියන්නේ පහසුවෙන් වෙනවා නම් අපිට චැලෙන්ජ් එකක් නැත්තම් හරිම අමාරුවක් නැත්තම් යන්න මට හිතෙනවා ඒ වගේ ජීවිතයක්වත් හරි ඒ වගේ ජීවිතයක් හරි අමාරු වෙයි කියලා. <laughs> ඒක අමාරු වෙයිද නැද්ද කියලා එයා ඇතුළින් ඉන්න කෙනා දන්නවද දන්නේ නැහැ. නමුත් අත්වශයෙන් ඒක මේ මහ අමාසනාවන්ත දෙයක් කියලා මම <laughs> හිතනවා. ඔව්. නේද? හරි අපරාධයක් අවාසනාවක් දෙයක් එහෙම ඒ වගේ අභියෝග ආවේ නැත්තම් මොකද ආපු වැඩේ උන්නේ වගේ කියන වැඩෙන්නේ නැහැ. නේද? ඉතින් අර මේ එහෙම මේ ලොකු ප්‍රශ්න දෙයක් වගේ යම්කිසි පොඩ්ඩක් අපිට මොන හරි ඒ වගේ ජීවිතෙන් <coughs> උදාහරණ වගේ දේවල් වලින් අපිට කතා කරන්න පුළුවන් යම්කිසි විදිහකට මතක් කරගන්න පුළුවන් ඕක කැමති කියන්න පුළුවන් දෙයක්. සමහර කුඩා කාලේ වැටිච්ච දැන් උනත් කමක් නැහැ. ඒ වගේ දැන් අපිට ඊට පස්සේ අපි ඉගෙන ගන්නවානේ. ඔව්. මගේ කොට ළමා කාලේ නම් මට මේ මං හිතන්නේ පාසල අවදීදී ගොඩක් තිබුණා මේ අභියෝග කියන ඒවා. ඒවට මම මූණ දුන්න විදිය දැන් අද මතක් කරලා බලනකොට දැන් උදාහරණයක් විදිහට මට ඒ කාලේ සියුම් ප්‍රශ්නයක් අහන්න මම හිතනවා නදීට ඒකට ඒකට මුහුණ දෙන්න පුළුවන් කියලා. දැන් මේ මට මතකයි රුවන්තිත් එක්ක අර කළුමානි නාට්‍ය කරනකොට ඒක ඇතුලේ තිබිච්ච ඉෂුව එක. නාට්‍ය ඇතුලේ තිබිච්ච එක්තරා තේමාත්මක ප්‍රශ්නයක් නේද? දැන් ඒකේ අස්පසින් ලංකාවේ කාන්තාවන් දිහා ඒගොල්ලෝ මනින මිමි තියෙනවා. දරුවෝ දැරිවියෝ මට්ටමෙත් මනින මිමි තියෙනවා. අම්මා කෙනෙක් නම් මෙන්න ඔව් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්න ඕන. හරි හරි හරි පූර්ණ සම්පූර්ණ ළමයා මෙන්න මේ වගේ කෙනෙක්. ඔව්. එයාගේ හැටි මෙහෙම වෙන්න ඕන. අපි ඒකනේ ඉෂුව එකනේ අපි කතා කරන්නේ. ඉෂුව එක කතා කරේ. දැන් නදීට ඒ වගේ ප්‍රශ්නයක් තිබුණාද පුංචි කාලේ? මගේ ළමා කාලේ. ඔව්. ඒ නැහැ. නැහැ සම්පූර්ණයෙන්ම නැහැ. තියෙන්න බෑ. නමුත් ඒ පාසලේ එළියේ වැඩෙනකොට තිබුණා තිබුණා. ඔව්. අනික වගේ දෙයක් අපි කතා කරා. ඒ කියන්නේ දැන් ළමයි කාලේ මට තිබුණා තියෙනවා ඉතින් හොඳ ළමයි වෙන්න ඕනේ කීකරු වෙන්න ඕනේ කීකරු ප්‍රශ්නේ. දැන් විශේෂ මගේ තාත්තා මේ <laughs> සාහිත්‍යකරුවෙක් සයාට වෙනම සමාජයේ මේ තිබුණානේ නීඩ් එකක් මොකක්ද එහෙම එක ඉතින් එතකොට ඒකට ගැලපෙන්න ඉන්න ඕනේ වගේ එකකුත් සමාජය <laughs> බලාපොරොත්තු වෙනවා ඒක තිබුණා මට මේ ඔළුව ඇතුලේ ඊළඟට අධ්‍යාපනය ලබන කොටත් ඉතින් නෑ තෝරගන්නේ විෂයේ ඉඳලම සමාජයේ විනිශ්චයක් පූර්ව විනිශ්චයක් තියෙනවනේ දැන් ඇත්තටම නම් සුනිලංක මම හිතන්නේ මම කලා විෂයන් කලා විෂය තමයි මම කරේ. නමුත් මම ඒ තෝරගත්තු විෂය පව මට අද හිතෙනවා මේ මම අර සමාජයෙන් ආපු ඉල්ලීමකට තමයි ඒක ඒක යට වෙන්නේ ඇත්තේ කියලා මම අවිඥානික නැහැ ඒ කාලේ එහෙම. ඉතින් ඉතින් එතකොට ඒ කලු මාලිකේ කතා කරපු එක අපටත් තිබුණාගෙන පරිපූර්ණ ළමයා කවුද? දැන් හැම පාට වගේ දේවල් මම කියන ගේ ඇතුලේ නෙවෙයි එළිය ඇතුලේ එළිය සෑහෙන මට තිබුණා. අන්න ඒ වගේ දා. ඇත්තටම මේ මම අර ඉස්සෙල්ලා කියන්නේ දෙයක මට ඉස්කෝලේ යන කාලේ තිබිච්ච දැන් මම කළුයිනේ. ඔව්. කළු විතරනේ මම කිසි පිළිවෙලක් ඇදලා මෙන්නේ මේ කරේ පෙනුම ගැන මට කිසිම නෑ ඔයාලට ඒ ප්‍රශ්නේ තියෙන්නේ තියෙන එතකොට නේ ගොඩාක් තිබුණා අන්න ඒක තමයි මම කැමති මේ අභ්‍යන්තර කොහොමද ඒකට මෝන දෙන්න කියලා මම වැඩෙනකොට දැන් ඉස්කෝලේ යන කාලේ මම හරිම ආත්ම විශ්වාසයෙන් අඩු ගමේ ඒක නිසාම මොකද මේ මට හිටපු යාළුව ඉතින් යාළුවා මම ගෑනු පහසකට ගියේ මේ බාලිකාවකට මේ මට හොඳට මතකයි දැන් මේ අනිත් එක දැන් මගේ සාමාන්‍යයෙන් කියනවනේ දැන් ගෑනු ළමයි යත්තල අර මේ රෝම කූප එහෙම වැඩි රෝම රෝම එහෙම නැහැ. පාට රසෙන් තියෙන රෝම තියෙන ඕන පිරිසුදු. මං එහෙම <laughs> ඒකට අයිති ගැලපෙන්නේම නැති එකනේ. ඉතින් මට හරියට මේ විහිළු කරනවා. මගේ මගේ යාළුවෝ. ඒක තමයි. මට කියනවා මේ අර තැඹිලි ගෙඩියට කපුට වහලා වගේ කියලා කියනවා. අර මොකද සුදු ළමයි ගොඩක් අස්සේ. මම ජනප්‍රිය ඉස්කෝලේ වෙන පැතිවල. හැබැයි අර ඔය හැමේ පාට පිළිබඳව ලොකු මේ ප්‍රශ්නයක් තිබුණා මට. කලුයි කැතයි අර කියනවනේ එහෙම. ඔව්. ඔයාලගේ පුංචි කාලේ උත්සාහයක් දරන්න මොකක් කර ක්‍රමයක් හේතුවද මේ පාට වෙනස් කරන්න එහෙම කියන එහෙම. ඔව් අර. ඒ කියන්නේ මුල් මුලින්ම එළවල් පන්තියේ විතර අර පිරිමි ළමයි ගැන ආකර්ෂණයයි අර එහෙම එහෙම යුගයකුත් වෙනවනේ. ඉතින් එතකොට අත අර තිබිච්ච නිකන් කතාව අර මේව අස්සේ මටත් මගේ පෙනුම ගැන මොකද ගැටලුවක් එනවනේ ඒක ඒක කරගන්න ඕනේ ඒක වරු කරගන්න ඕනේ කියලා. මං හිතන්නේ මටත් තිබුණ ඔය පාට නිකන් පැහැපත් වෙනවා නම් හොඳයි වගේ පිස්සුවක. <laughs> දැන් නෑ මම මම ඒක තියෙන හුඟක්. හුඟක්ම ඉතින් නමුත් ඒ ඉෂුවක තිබුණා. දැන් ගෙවල් වල වුණත් මේ ශ්‍රීලංකාවේ දැන් අපේ ගෙදර වුණාත් අපේ අම්මගේ අතිනුත් එහෙම කියවෙනවා නාටුයි කියනවා මොනවද අහනෝ ඒ කියන්නේ ශරීරය හැදේ ශරීරය හැදේ එහෙම එතන දැන් මම උත්සාහ කරන මගේ ළමයාට ඒව නොකිය ඉන්න මෙතන එතන තමයි වැඩි දැන් අපි සමහරට පස්සේ සාකච්ඡාවට ප්‍රයෝජන දෙන්න පුළුවන් මේක හරි රසවත් කියන රසවත් කියන්නේ හරීම කම්පනීය දෙයක් ඔය කියන්නේ අපි බොහෝ බොහෝ දෙනෙකුට මුණ දෙන්න වෙන අභ්‍යන්තරික ප්‍රශ්නයක්. ඔය ඔය වගේ දේවල්. දැන් උත්තර අපිට ස්වභාවිකව සාමාන්‍ය කෙනෙක් විදිහට අපිට ජීවත් වෙන්න මේ දරුවෙක් දරුවෙක්නේ. ඔව්. එයා මනින්න හොඳ නැහැ නෝ කිසිම ආකාරයකින් අවසානය බැලුවොත්. නේද? එතකොට කිසිම විදිහකින් මොකෙන්වත් මනින්න හොඳ නෑ. යාට වැඩිෙන්න දෙන්න ඕන. යා ගයිඩ් කරන්න පුළුවන් වෙනම දෙයක්. නමුත් දැන් ওই මැනුම් මිනුම් දඬු විවිධ දේවල් එනවා. ආපුවාම අපිට ඒ දරුවට ලොකු ප්‍රශ්නයක් වෙනවා. නේද? මානසිකව ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට මට කියන එක තේරෙන්නේ නැහැ. ඒක කොච්චර බලපානවද කියලා ඒගොල්ලන්ගේ අතුලාන්තයට. දැන් අපේ ඔය දැන් දැන් ඒ වැඩේ අර අපි කියන ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි කියලා මම කියන්නේ. මේ කියන්නේ සමාජයේ නිර්මාණය කරපු ප්‍රශ්නයක් තමයි අපිට මේ බලපාලා තියෙන්නේ. ඔව්. ඔව් නේ සුනිලංග. ඒක මට වෙච්ච දෙයක් නෙවෙයි මුකුත්. ඒක මොකක්වත් නෑ ලෙඩ රෝගයක්වත් මොකක්වත් නෙවෙයි එහෙම එහෙම ගැටලුවක් කියන්නේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි ස්වභාවික අපදාවක් නෙවෙයි නමුත් ඒක අපදාවක් බවට පත් වෙනවා පත් වෙන අර මානසික ගැටලු අර අර ස්වභාවික ව්‍යසනයක සිද්ධ වෙන දේවල් ඔක්කොම එතන වෙන්න පුළුවන් නේද ඔව් ඇත්තටම ඔව් ඉතින් මගේ මානසිකව මම සෑහෙන පල්ලහ මට්ටමකට යනවා ආත්ම විශ්වාසයක් නැති වෙනවා. ඇත්තටම ගත්තොත් ඒ මොකද්ද ඒක මන් තුළ ඇති කරන්නේ කියලා ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම සමාජයේ තියෙන මොකක්ද නිර්මාණය කරපියා. ඔව් නේක වෙන්නේ ඒක වෙන විදිහ විදිහට අපිට කියන්න පුළුවන් අපිට හොයන්න පුළුවන් අත් වශයෙන් පැරණි සමාජවල කියන්නේ පැරණි සමාජ අපි රොමැන්ටිසයිස් කරන්න හොඳ නැහැ. නමුත් විශේෂයෙන් බ්‍රිතාන්‍යව ඇවිල්ලා ගියයින් පස්සේ අපේ යටත් විජිත මනස දේවල් මනින්න පටන් ගන්නවානේ. ඒ කියන්නේ මේ හොඳ දේ මොකක්ද? අතන ස්වාමියාගේ පාට තමයි සුදු පාට. හ්ම් ඒ කියන්නේ සුද්දගේ පාට. සුද්දගේ පාට. එතකොට ඒකට ගැළපෙන්න නොයෙකුත් දේවල් හිතනවා අපි. දැන් අතවස අපි පැරණි කලාවේ සාහිත්‍ය කලාවේ ගැමි කලාවන්ගේ ගැමි මේ කවි එහෙම ඇතුලේ බලපුවාම ඔහොම කතන්දරයක් තිබිලා නෑ ප්‍රශ්නයක් තිබිලා නෑ. තිබිලා නෑනේ. ඕ බැනියන් කළු, මගේ කළු, වරුන් කළු. ලස්සන ලස්සනයි. ඒ කියන්නේ ඒ හැම පාටක්ම බාර ගන්න තත්ත්වයක් ඉස්සර ගමේ තිබිලා තියෙනවා ඕන පාටක් අතරම. ඒවට එක එක නම් තිබුණායි ඔක්කොම බාර ගන්නවා. මනින්නේ ඔතනදී නෙමෙයි හොඳට වැඩ කරපල් ටික බාර ගන්න පුළුවන්. නිරෝගීමත්ද? එහෙම වයින් අපසක පහට බැලලා තිබිලා නැහැ. ඒ කියන්නේ මේක අපිට මේ මේ බ්‍රිතාන්‍ය මේකෙන් පස්සේ ඇති වෙන අපේ යටත් විච්ච මනසේ එක පැත්ත ස්වභාවයක් තමයි ඕක කියලා මම හිතන්නේ. ඉතින් අර දැන් අවාසනාවකට දැන් ඒක සම්පූර්ණ අපි අන්තර්කරණය වෙලා දැන් අපි කල්පාට මේ ප්‍රේමවන්තයෙකුට මගේ කලු කිව්වොත් දැන් තරහ සුදු කියලාම කියන්න බෑ. ඔව්. කලු සුදුනේ කලු. <laughs> ඔව්. ඒ ගැටලුව. ඉතින් මම කියන්නේ ඒ වගේ කලු උනත් එයාගේ මොකක් හරි රස. එහෙම කියනවා. කලු උනත් මොකද කලු උනත් කලු උනත්. කලුයි හැබැයි යා රස නැහැ. <laughs> ඒක තමයි මම කියන්නේ හරීම මේ හරි හරි සියුම් නමුත් හරි හරීම මානසික පැත්තෙන් බැලුවහම ගැන අපේ අපේ ජීවිතේ පැත්තෙන් බැලුවහම අපි විශාල මේ සමාජ ආපදාවන් අපි නිර්මාණය කරගත්ත එක කියන්නේ. අනිත් එක සුණා මේක ජය ගන්න බැරුව මුළු ජීවිතේම යන අයත් ඉන්නවා. අනේ හරි දැන් දැන් ගාන්ධිගේ කතන්දර එකක්. ඔව් ඔයා ඒක අතික්‍රමණය කරලා ඒක ජය අරන් අභිභව ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා තියෙනවා කියපු නාට්‍ය ශරීරය. ඔව්. ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම කියන්නේ එහෙම හැප්පිලා වැටෙන ළමයි කොච්චරක්ද? ගොඩක් ඉන්නවා. ඔව්. මේ කොච්චර මහා භයානක වැඩක්ද මේ කරන්නේ මේ මෙවැනි මෙන්න මේ වගේ අගයුම් නේද? කියන්නේ දැන් මේ වගේ මම කියන්නේ අපිට වැඩි අහුවෙන්නේ නැති අපිට උගා පැහැදිලිව අහුවෙන ගැටලු තියෙනවා සමාජේ. සමාජ මර්ධනය, සමාජ පීඩනය පහසු දේවල්. දැන් මේවත් ඊටාම නරක මර්ධනයක් කියලා මම හිතන්නේ. මම හිතන්නේ දරුණුම මර්ධනයක්. දරුණුම මර්ධනයක්. මොකද ගොඩ එන්න බැරි වුණොත් ඒක යාගේ පෞරුෂත්වයට මේ වැඩි හිතේ විදිහට යාගේ පෞරුෂත්වයට මුළු ජීවිතේම ඒක බලපානවානේ. ඒක තමයි. හිණමානයක් විදියට. ඇත්තටම ඒක තමයි හිණම හිණමාන කියන්නේ ඉතින් නරකම දෙයක්. නරකම දෙයක්. දැන් හුඟක් වලට අපේ දැන් ඕක ඕක ඕවත් හරි සංකේන දැන් හිණමාන කියන එක තියෙනවානේ. දැන් ඒ වගේ කෙනෙකුට අපේ රටේ හරියට වෙනවා ඒක. කුලේ ප්‍රශ්නයක් නිසා හෝ ওই වගේ සියුම් ප්‍රශ්නයක් නිසා හිණමානයක් තියෙන මොන හරි. එයා යම් කිසි ආකාරයකින් තල්ලු වුණොත් අපිටම දේශපාලනඥයෙකුට උඩ තැනකට. හ්ම්. තා පුදුමාකාර ව්‍යසනයක් ව්‍යසනයක් සමාජයට යන්නේ වෙනවා මොකද අර අර අර අරක කාසිය දෙපැත්ත වගේ අධිමානයයි හීනමානයයි එකට තියෙනවා හ්ම් අදකල් කෙනෙක් දන්නේ ඒක පැත්තේ හරි ඔලුව පිම්බිච්ච කට්ටයක් හැදෙනවා ඔව් අනිත් පැත්තේ අනිත් පැත්තේ මේ හීනමානයක් තියෙනවා දෙකම භයානකයි. දෙකම භයානකයි. දෙකම සමාජයට හරි භයානකයි. අපේ සමාජයේ මේ වගේ චරිත හරියට නිර්මාණය නම් මේ වගේ සින්ඩ්‍රෝම්ස් වගේ ගැටලු වගේක්, 아무තු ගැටලු જાතියක් මේ මම තව කැමති මම දැනවට දැන් තව අපි යමක් එතන එන්න පුළුවන් නම් හොඳයි ජීවිතේ නෑ මම මේ මගේ ජීවිතේ කටින් මට කියන්නේ දැන් ඔය අර කලුයි කියන එක මම හිතන එක දැන් මුළු ලෝකෙම නෑ ඒක දැන් ඉවරයි ඔව් දැන් ඔව් ජය ගන්න නෑ ඒක ඊට පස්සේ මගේ තව මට ඉතින් දැන් මම වැඩි හිටියෙක් වුණාට පස්සේ මට ඊළඟට ආපු මොකද ලොකුම අභියෝගය තමයි මේ විවාහය පිළිබඳව සම්බන්ධතාවවල ප්‍රශ්නේ. එතකොට දැන් මගේ විවාහ සම්බන්ධතාවය සංකීර්ණ එකක්. ඒක මේ සංකීර්ණයි කියන්නේ සංකීර්ණ නැහැ. සමාජයේ ඒක පිළිගත්තුම විදිහටම ගියපේක නෙමෙයි. දැන් එතනදී මට ආපු විශාලම අභියෝගය තමයි මට විසඳ ගන්න පුළුවන් දේවල් තියෙනවා මගේ ඇතුලේ. මගේ මේ සම්බන්ධතාවය ඇතුලේ අපිට මාගේ මගේ ස්වාමි පුරුෂයයි මා අතර තියෙන සම්බන්ධතාවයේ ස්වභාවය මට විසඳ ගන්න පුළුවන්. මම ඒක පිළිගන්න ලෑස්තියි. මම ඒක ගැන මට ගැටලු නැහැ. හැබැයි මට ඒක ගෙදර ඇතුලෙන් සහ සමාජයෙන් ඒකට එන පීඩනය මෙහෙමයි ඔයා කරන්න ඕනේ නැන් ඔයා ටක් ගාලා අයින් වෙන්න ඕනේ නැත්තම් එහෙම එහෙම අපිට තියෙනවනේ මෙහෙමනම් මෙහෙමයි විසඳුම කියලා. ඒක දැන් ඒ ඒ ඒකත් මට හිතුනේ සමාජයෙන් ආපු ලොකු ගැටලුවක් මට ජය ගන්න හුඟක් පීඩණයට මම පත් වෙච්ච. දැන් අදට පවා. ගෙදරක් ඇතුලේ ඒක තියෙනවනේ ඒක. ඔව් ගෙදරින් ඇතුලේ. ගෙදර ඇතුලේ ඒක විශාල මේ ආදහස් යෝජනා විනිශ්චයන් ඔයා කරන්න ඕන දේවල් බය කරන ඒවා මෙහෙම නෑ. එහෙම තියෙනවා. නෑ ඒක තමයි දැන් අද මේ වගේ දේවලුත් අපිට අර නිදහසේ සමහරට දෙන්නට හෝ එක්කෙනෙකුට පවා නිදහසේම තීරණ ගන්න පුළුවන් නම් සමහරට හිතාම සරල වෙන්න පුළුවන් මේක වට උත්තර. නේද? අපි මොකක් හරි හරි ලේසින් බේර ගන්න පුළුවන්. මොනවා හරි. ඒක අනිත් අය මැදිහත් වෙලා ඒ ගොල්ලන්ගේ බලපෑම උගා කෙන්න ගියාට පස්සේ මම හිතන්නේ ගොඩාක් ශක්තිමත් මනසක් නෙමෙයි නම් තියෙන්නේ. ඉතින් ඒක ටිකක් අමාරුයි. අමාරු වෙනවා. සමහරට අපි ගන්න තීරණ ඇත්තටම මට ගන්න ඕනේ තීරණය නොමේ නොවේ මම සමාජ බලපෑම නිසා තීරණයක් ගන්නත් පුළුවන්. ඒකේ මම විනාශ වෙන්නත් පුළුවන්. අවසාන වශයෙන්. ඔව් නැත්තනේ. ඒක මගේ ජීවිතයට අදාළ දෙයක් නිසා. ඉතින් දැන් මට හිතෙන්නේ මේ හැම දෙයක් කරාම ශ්‍රී ලංකාවේ මම දැන් මට දරුවෙක් ඉන්න නිසා මගේ අතින් වරදින වෙලාවල් තියෙනවා හුඟක් හැබැයි මම උත්සාහ කරනවා අර කිසිම දෙයක් ගැන පූර්වනික අපි ටක් ගාලා විනිශ්චයක් කාටවත් දෙන්න නැතුව ජජ් කරන්න එපා කියලා. විනිශ්චය කරන්න එපා. ඒක තමයි දැන් හරියම ඉතාලම ඒක ඒක හුඟක් අට තේරෙන ප්‍රඥාවන්තම තීරණයට අදහස් තමයි ඒක. ජීවිතේ එහෙම විනිශ්චය කරන්න යන්න එපා. සමහර දේවල් කාලයගෙන විදිහට විශ්ලේෂණය සමහරට සැහැල්ලු ලිහිල් ක්‍රම තියෙනවා අර අපි ඔරුවක් පැදගෙන යනවා වගේ අමාරු තැනකින් එහෙම යන්න ඕනේ ඒවා ගහ ගන්න මරා ගන්න සමහරට මේ ඒ වගේ ක්‍රම වලින් ප්‍රශ්න හුඟක් අවුල් වෙන්න පුළුවන් කියන්නේ ඒක විතර වඩා ලිහිල් ක්‍රමකින් බේර ගන්න ඕනේ ඒ තියෙන දියපාර යන පාරෙන් අපි යන්න ඕනේ ඒ වගේ අදහස් තියෙනවා මම කැමති මේ මම ගොඩක් කැමති වෙච්ච කවියක් කියවන්න මේ ඉතම් ගොඩක් කවියක් මේක මේ ගිරිමුදුන මගේ නිවහන කියලා සුනිල් ජයසිරිවර්ධන මහත්මයාගේ මේ අංකල්ගේ මම මේ දවස්වල කියවන කවි පොතකින් විදුලිය කොටන කල නොවසන්න ඇස් ලොවක් ඔබ ඉදිරියේ ඒක තමයි හරිය. <laughs> මේක මම මේ මගේ අලුත් දෙකේම ගොඩක් කතා කරපු කවියක් මේ පොතේ තිබිච්ච මේක ගොඩක් දේවල් මම කතා කරලා තියෙනවා. හැබැයි මේ අද සාකච්ඡාවට මට හිතෙනවා මම ඒක කියන්න කැමතියි කියලා. ඒක මන් දන්නේ නැහැ. කවිය විදිහට ඒක ලිව්වේ කො මොන අදහසින්ද කියලා මට මගේ මම ඒකට විරුද්ධාර්ථකතන දීලා තියෙනවා. මට හිතෙන්නේ ඒක කියනවනේ විදුලිය කොටන කල නොවසන්නේ නැහැ කියලා. ඒ කියන්නේ විදුලි කොටනවා කියුවාම ටිකක් භයානකයි. අපි බයයි මේකට සද්දේ ඒ නිසා උඟකලාට ඉබේම ඇස් වැටෙනවා. මේක කියන්නේ විදුලිය කොටන කල නොවට නොවසන්න ඇස් ලොවක් ඔබ ඉදිරියේ කියලා. කියන්නේ ඒ මොහොතේ අපි ඇස් වහගන්න මොහොතේ අර විශාල ආලෝකයක් ඒක්ෂණයකින් ඇවිල්ලා මේ පදාර්ථය සියල්ල පැහැදිලි වෙනවා සියල්ල එකපාරට පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා. මම ඇස් ඇහුවොත් මට ඒක පේන්නේ නැහැ. නදී අපේ කාලය බොහොම වේගෙන් ගලාගෙන ගියා ඉක්මනින් කාලය ඉවරයි අපි ආයිබෝන් කියන්න ඕන අපිට අද තාක්ෂණික සහාය ලබා දුන්නා නදී රමණම් පීරි අපි ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි නැවත හමු වෙනතුරු ඔබට ආයිබෝන් කියනවා සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක